මේතිරිකල නිස්සරණ වන්සන සුලේලි යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ පිළිවෙලට නව ගුණ බුදුරජාණන් වහන්සේගේ නව ගුණයන් ප්‍රකාශ කරගෙන ආවා දිනකට එක ගාන ඊයේ දවසේදී සත්තා දේව මනුෂ්‍යාන ගුණයත් බුද්ධෝ ගුණයත් කියන මේ ගුණ දෙක සම්බන්ධව සාමාන්‍ය හැඳින්වීමක් කළා අදට කියන්න තියෙන්නේ භගවා ගුණයයි. භගවා ගුණය සම්බන්ධව මේට ඉහතින් දවසක හොඳ විස්තරයක් අපේ අගේ ධම්ම ඉස්තිරේ නම ප්‍රකාශ කළා දේශනාවක් වශයෙන්. ඒ දේශනාව දැන් සංපත් වෙලා තියෙන නිසා නැවත නැවත අහගන්න පුළුවෙනි. ඒ නිසා අප සලකනවා ගුණ නාමයම දැන් ප්‍රකාශ වෙලා ඉවරයි කියලා. මේ බුදු ගුණ නාමය අපට තිබෙන්නා වූ ධාම අගුණ වටින අගුණ ආරක්ෂක ධර්මය. මට මතකයි අපි ධාම කුඩා කාලේ. ඉතාලා කාලේ අමාරුවක් වෙච්ච හැටි ඉතිපිසෝ ඉතිපිසෝ කියලා කියනවා. හුඟක් කියන්න බෑ ඒ ටික කියනවා. ඒ තරමට ඒක පිළිගැනීම තිබුණා. මේ නව ගුණේ තුන්දෝකේ පැතිරිච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය එකැටි කළා පෙන්වලා තියෙන ගුණ නවයක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. උන්වහන්සේගේ ගුණ අනන්ත නිසා ඒ වෙනුවට ව්‍යවහාර කරන ගුණ නාමත් අනන්තයි. කියලා ඉවර කරන්න බෑ. ඒක ලෝකේ ඉතාම ප්‍රකට වශයෙන් තේරුම් ගන්න පුරුවා, ඒකෙන් තේරුම් ගන්න පුරුවා ගුණ නවයක් බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් දේශනාවට ආරම්භ වෙලා තියෙනවා. දේශනාවේ තැන් තැන් වල සඳහන් වෙනවා. තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං කල්යාණෝ පිටිසද්දෝ අකුරුකතෝ ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ හෝගවිදු අනුත්තරෝ පුරිස සම්මසාරති සත්තාදේ වනුසානම් බුද්ධෝ භගවාති කියලා ලෝකේ උගත් දාන්න තම තනම වාගේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. උන්වහන්සේ හඳුන්වන්න යොදාපු වචන ටිකක් නම් ටිකක් ඔය. ප්‍රේජයෙන් වඳුන ගන්න පුළුවන් මිනිස්සුන්ට වැටහෙන අන්දමට ප්‍රකට වෙනාදී වෙන ගුණ නමයක්. ඉතින් මේ ගුණ නමයේ සම්බන්ධවම කල්පනා කළාම මේ ගුණ නමයේ ඇතුලේ සියලු බුද්ධ ගුණ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එකක් එකක් භාෂාවෙන් කළා වෙන් කළා බලනකොට මේ ගුණ නමයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණයන් අන්තර්ගත වෙලා තියෙනවා. විස්තර කෙනෙක් කරන කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අර පහුගිය දවසට අර මේ නමක් කිව්වා වාගේ බුදු ගුණ එකින් එකට සම්බන්ධකමකුත් තියෙනවා. මහා ගහක හතු වාගේ එකින් එකට සම්බන්ධකමකුත් තියෙනවා මේ ගුණයන් සම්බන්ධව. ඒ නිසා දැන් අරහං ගුණේ මුලින්ම ප්‍රකාශ කළේ අරහං ගුණේ ආරකත්තා ආරකත්තා ආරකත්තා කියන ගුණයයි අරිණං අරාණං හදත්තා කියන ගුණයයි ගුණ දෙකයි ඊළඟට පූජා අරහත්තා පූජානං අරහත්තා පූජාවන්ට සුදුසු කියන එකයි අන්තිම එක ආරකත්තා කෙලසුන් කෙනෙන් ආයින් වෙච්ච නිසා කෙලසුන් කෙනෙන් අයින් වුණා කිව්වම කෙලෙතුන් ඒ සම්පූර්ණයෙන් කෙලසුන් අයින් කළා කියන අදහසයි ඒකේ තියෙන්නේ කෙලසුන් සමුච්ඡේද ප්‍රහාණය සම්පූර්ණයෙන් අයින් කළා බුදුරජාණන් වහන්සේ කියන එකයි අදහස. ඊළඟට අරිණං අරාණං හදත්තාගෙන වචන දෙක අරිණං හදත්තා අරාණං හදත්තා. කෙලෙස් සතුරං කෙලෙස් සතුරං වශයෙන් කරගන්නේ කෙලෙස් සතුරං නැති කළා කියන අදහස. ඊළඟට අරාණං හදත්තා. අර කිව්වේ සාමාන්‍යයෙන් අර කියලා සඳහන් කරන්නේ මේ දැඩි කරද්දක තියෙන දැඩි වලට මේ රෝඩක තියෙන දැඩි වලට. ඒ දැඩි ඒ සංසාර චක්‍ර සංසාරයේ චක්‍රයක් වශයෙන් ගත්තාම ඒ චක්‍රයේ තියෙන චක්‍රයේ තියෙන ගැටි වාගේ මේ සංසාරයේ පවත්වන කර්ම වේග සංඛාර කියන කර්ම වේග ගැටි වාගේ ඒ ගැටි කඩලා දැම්මොත් රෝධි කියන එක පෙන්වන්න කරන්න බෑ ක්‍රියා කරන්න බෑ රෝධි මෙන්න මේ නිසා මේ ගැටි වශයෙන් හැලකුවා මේ කලත්මක තියෙන ගැටි වශයෙන් හැලකුවා මේ සංඛාරය මොන කන්දේ කර්ම සංඛාරයක්. සම්පූර්ණයෙන්ම කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කියන මේ සංඛාර එතකොට කුසල සංඛාර, අකුසල සංඛාර, ආනන්ද සංඛාර. කියන මේ විදිහේ සංඛාර නාමයෙන් කතා කරන්නා වූ මේ සංඛාර කොටස් කර්ම කොටස් කොටස් කොටස් නැති කළා. අර මුලින් කියාපු එකට මේකත් සම්බන්ධයි. මේ ආරතත්තාගේ කෙලෙසුන් කෙනෙන්ද කෙලෙසුන් කෙනෙන් දුර වුණා නම් දුර වෙච්ච තන කර්මත් නැහැ. කර්ම වෙන ඡයෙන් වුණා. ඒකට වචන දෙක ඒක දෙකින් දෙකට සම්බන්ධයි. කෙලෙස් නැත්නම් යම් තැනක එතන කර්ම නැහැ. කර්ම උපදවන්නේ කෙලෙස් නිසායි. යම් තැනක කර්ම නැත්නම් එතන විපාකක් නැහැ. ඒ විදිහයි ස්වභාවය. මෙන්න මේ විදිහට කෙටියෙන් ඔන්න ඕක ටිකට තේරුම් ගන්න ඕන. සම්මා සම්බුද්ධ කියන ගුණේ සම්මා සම්බුද්ධ කියන වචන තුනක් තියෙනවා. ශබ්ද තුනක් තියෙනවා එතන. සම්මා යන්නයි සංයන්නයි බුද්ධ යන්නයි. බුද්ධ කියන්නේ ප්‍රබුද්ධ වුණ අවබෝධ කරා කියන තේරුම. ඒ අවබෝධ කිරීම පිළිබඳව විශේෂණ කියන්නේ ගුණ වචන දෙකක් වලින් සඳහන් වෙන්නේ. අවබෝධ කිරීම සාමාන්‍ය අවබෝධ කිරීම නෙමෙයි. සම්මා කියන තේරුමයි මේ සංඛ්‍යන්නේ සම්පූර්ණ මේ සංඛ්‍යන්නේ ස්වයං කියන අදහස තමන් වහන්සේ විසින් කියන අදහසයි තමන් වහන්සේ විසින් අනුන්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් කියන අර්ථයයි අර සංඥාන්නේ තියෙන්නේ සම්මා යන්නේ තියෙන්නේ හොඳට සම්පූර්ණව කියන එකයි එතකොට උන්වහන්සේගේ කියන්නේ අවබෝධය කොහොමද තමන් වහන්සේගේම අනුන්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේගේම සත්‍යයෙන් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කිරීම සමහර අවබෝධ පැත්තට අවබෝධ කරනවා ටික ටික. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණයි. එතකොට අපිට හිතන්න තියෙන සම්මා සම්බුද්ධ කියන වචනේ සම්පූර්ණව තමන් වහන්සේ විසින්ම සීල ධර්මයන් අවබෝධ කරගත්තා උත්තමයාණන් වහන්සේ කියන එක. ඒ සම්මා සම්බුද්ධ එතකොට අර භාවනාවේදී භාවනාවේදී හිතනකොට භාවනාවට යොදා ගත්ත හැකි ওই ආදාහස හොඳට. එතකොට ඊළඟට ඒකේ අර භාවනාවට තවත් උපකාරක ධර්මයක් තියෙනවා කොටස් වශයෙන් ගන්නකොට අභිඤ්ඤේ ධම්මේ අභිඤ්ඤාතෝ පරිඤ්ඤේ ධම්මේ පරිඤ්ඤත්තා පහතබ්බේ ධම්මේ පහ පහිනත්තා එතකොට සත්‍යකාගබ්බේ සත්‍යකත්තා භාවේ තබ්බේ ධම්මේ භාවිතත්තා එතන කරුණු පහක් තියෙනවා. ඔන්න ඒ කරුණු පහටත් අර මුත් සම්මා සම්බුද්ධ කියන වචනේ අරගෙන භාවනාවේ දෙනකොට ඔය කරුණු පහට හිත යොදන්න ඕන. ඔය කරුණු පහේ හිත හසුරවන්න ඕන. එතකොට සම්මා සම්බුද්ධ ගුණය හොඳට ප්‍රකට වෙලා තමන්ට අවබෝධ වෙනවා. විද්‍යාචරණ සම්පන්න කියන ගුණය ඉතාම විශාල ගුණයක්. ගුණ ගොඩක් වෙන සම්පත් වෙලා තියෙනවා. විද්‍යා ධර්මයි චාරණ ධර්මයි. සාමාන්‍යයෙන් විද්‍යාව කියන්නේ නුවණ. ඥානයේ දියුණු වීමෙන් ඇති වෙන කුල ධර්ම වලට විද්‍යාව කියනවා. එතකොට කුසල වශයෙන් ලැබෙන ධර්ම වලට චාරණ කියනවා. ඒකට චාරණ කියන්නේ සමුනවන කැමිනීමට, කැමිනවීමට උපකාර වන ධර්ම කියන එක. කාලඟටද යහපත කරා. යහපත කරා බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කෙරෙහි ළඟට, සංඝයා ළඟට කල්යාණ මිත්‍රයන් ළඟට යහපත් ප්‍රදේශවල ළඟට හොඳට යහපතට පමනවනවා පමනවන්නව ධර්ම කියන එකයි චාරණ ධර්ම කියන්නේ. ඒකට විද්‍යා ධර්මයි චාරණ ධර්මයි අර්ථ විද්‍යා පදම චාරණ ධර්ම. එදා ඒ වගේ වෙන් කරලා පෙන්නවා ඒ ටික හොඳට වෙන් කළා හිතට ගන්නව පිළිවෙල කරගන්න ඕන භාවනා කරගන්නතු. විද්‍යා ධර්ම 8 මෙන්න මේවා කියන ඒකත් එකක් පාසා කලකන්න පුරුදු වෙන්න ඕන. ධර්ම ධර්ම පාසොරසට හිතේ ගන්න පුරුදු වෙන්න ඕන. එතකොට මේ විදිහට ඒක ඉවර ගන්න ඕන. ඊළඟට සුගත ගුණය. සුගත ගුණයේ කියන ගුණ කීපයක් අධ්‍යාත්මය ඇතුලේ. සෝගත වචන දෙක එකතු කරලා යොදන්න තියෙන්නේ. සෝ කියන්නේ සෝබන. ගත ගමන. සෝබන ගමනක් ඇති උත්තරය කියන එකයි මුලින් ගන්න. ගමන කියන්නේ මෙතන ප්‍රතිපත්තිය. උන්වහන්සේ යම් දවසක අභිනිහාරයට කියන්නේ මේ ප්‍රාර්ථනාව බුද්ධ භාවයට බුදු භාව සඳහා යම් දවසක ආරම්භ කළා නම් ප්‍රාර්ථනා කිරීම වශයෙන් එදා පටන් මේ සම්මා සම්බෝධිය ලබන්නා වූ බෝධි වන්දනයේ සම්මා සම්බෝධිය ලබන්නා අවස්ථාව දක්වා යහපත් ප්‍රතිපත්ති මාර්ගයක් උන්වහන්සේ සුන්දරව ප්‍රතිපත්ති මාර්ගයක් ප්‍රතිපත්ති මාර්ගයේ ගමන ගමන් කළා ගලා උත්තනියා කියන අදහසයි මුලින් ගන්න තියෙන්නේ. ඒ සුන්දර කියන්නේ වැරදි වලින් අහක් වෙච්ච. කියන එකයි වැරදි ඇති වෙන්නේ මේක ලෝභය, ද්වේෂය, මෝහය, මානෙ, මාස්තරය, අහිරික, අනොත්ප්පේ කියන ඔන්න කෙලෙස් නිසායි මේ නරක වෙන්නේ. ඒවා නැති නිසා යහපත්. ඒවා නැතුව යහපත් වූ ප්‍රතිපත්ති මාර්ගයක. කියන්නේ මධ්‍යවරේ ප්‍රතිපත්ති මාර්ගයේ සමන් කළා කියන එකයි පාරමී පෙරුවා කියන එකයි ඒකෙන් තියෙන්නේ. සුගත කියන එකයි ඒකේ තියෙන සුගත. අනිත් එක සුගත සුගත කියන තේරුම කොච්චර සුගත යන්නේ. සුගත ගත කියන්නේ ශරීරය. සෝබනෝ ශරීරයක්. දෙකස් මහා පුරුෂ ලක්ෂණය අධිති අභ්‍යන්ජනයන්ගේ යාම ප්‍රවාහය මේවෙන් අලංකාර වූ විචිත්‍ර ශ්‍රේෂ්ඨ ශරීරයක් ඉතා වටිනා අගතතරණක් ගැනි වටිනා ශරීරයක් ඇති උත්තර ආරණ වහන්සේ කියලා උන්වහන්සේගේ ඒ පදන ශරීරයේ හේතුවලා භාවනා වේදට සුගතත්තා. අනිත් දෙක සුභාදෝ කියලා තේරුමක් තියෙනවා. ඒක සුභාදෝ කියන එක සුබතෝනා කියලා. යහපත් වචන ඇති කියන තේරුමයි ඒකේ තියෙන්නේ. යහපත් වචන කියන්නේ උන්වහන්සේ අවබෝධ ධර්මයේ අවබෝධ කරගත්තා වූ අවස්ථාවේ පටන් එහෙනම් පාන අවස්ථාව දක්වාම යම් තා ධර්ම දේශනා කළාන ඒ දේශනා කළ ධර්මයේ එකින් එක දෙකින් එකට සම්බන්ධයි. ඒකට එකක් විරුද්ධ නැහැ. මෙන්න මේ නිසා උන්වහන්සේගේ වචන සුගත සුගත කියලා උන්වහන්සේට යහපත් වචන ඇත්තාගෙන. ඒ වගේම දේශනා කරපු දෙයක් ආයි වෙනස් වෙන්නේ නැහැ. ඒ කාන්තෙන්ම යහපත් දෙයක් මම උන්වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ විදිය යහපත් වචන ඇති කියන තේරුමක් තියෙනවා. චේතනාව යස්සවා යස්සවා ගති. උන්වහන්සේගේ සාමාන්‍ය ගමනක් සෝබනයි. උන්වහන්සේ යම් කිසි අවස්ථාවක පාරේ වඩිනවා නම් පින්ඳ පාතේ වශයෙන් හෝ සාමාන්‍ය වශයෙන් ඒ ගමන පුදුම අන්දමේ ස්වර්ණ නෞකාවක් මේ දෙන්නේ නැතුව බාර සතුවෝ දෙහත් නිකම්ම ඉස්සා වෙන්නා වාගේ එල්ලීම පෙරලීම නැතුව තමන් කිරීම. ඒ වාගේම ආශ්චර්ය සම්පන්න කරුණ රාජ්‍යයක් උන්වහන්සේගේ ගමනේදී සිද්ධ වෙනවා. නින්නත්තානං උන්නමති ගච්ඡන්ති රෝගනායක උන්නතං ච සමං හෝති පඨවි ච අධියතන මේ අචෝචන පඨවිය උන්වහන්සේ පහ තබනකොට බඩුවේට උස්සෝ ධන පහක් වෙනවා. ඒ පොළේ උස්සෝ ධනක් තියෙනවා නම් ඒ ගුණාංගයේ පායට සුදුසු අන්දමට පහක් වෙලා පහක් වෙනවා කියනවා නම් වලක් කියනවා නම් ඒක උස්සලා හිටිනවා. උන්නතංච සමං හෝති පඨවිච අති අචේතන. භාසාන සක්කරා ජීව පඨලාසානුකණ්ඩක සබ්බේ මද්දා විවජ්ජಂತಿ ගච්ඡන්ති රෝගනායක. කනෝ උණු ආදී දේවල් ඒ වගේම කැලිකසල දේවල් ඒ වගේම බොරළු කැට ගල් කැට ආදී කියනවා නම් අයට පීඩා කරන දේවල් පතු ආදියක් තියෙනවා නම් අයට ඇනෙන්න තිබෙන යම් දේවල් තියෙනවා නම් ඒ සියල්ලම සබ්බේ මග්ගා විවච්ඡන්තේ ගච්ඡන්තේ ලෝකනායකේ බුදුරජාණන් වහන්සේ වඩින්නා අවස්ථාවේදී ඒ සියල්ලම අයින් වෙනවා මේ විදිහේ ප්‍රාතිහාර සම්පන්න උන්වහන්සේගේ ගමනක් කියන මෙන්න මේ ගමන නිසා උන්වහන්සේට උන්වහන්සේගේ ගමන යහපත් ගමන ඇති උත්තරයන්න් වහන්සේ කියන මෙන්න මේ අදහස් පිටට අරගෙන භාවනාව දන්නවන ලෝක විදු ලෝක විදු ගුණේ හොඳට ප්‍රකාශ වුණා පහුගිය දවසක ත්‍රිවිධ ලෝකයේ තේරුම් ගත්ත නියමාන්දමට තේරුම් ගත්ත සරුවඥන් වහන්සේ ඒක සරුවඥ ගුණයට සම්බන්ධ ගුණයට සම්බන්ධයි බුද්ධ ගුණයට සම්බන්ධයි සම්මා සම්බුද්ධ ගුණයට සම්බන්ධයි ත්‍රිවිධ රූපය නියමන්දමින් අවබෝධ කරගත්තා මේ අන්දමට නියමන්දමින් තෝරාගත්ත බේරලා තේරුම් ගත්ත වෙනයම් කිසි ශාස්ත්‍රවරයෙක් මේ අර ඔකල්පය ඇති වුණේ නැහැ බුදු කෙනෙක් මිසක් වෙන කෙනෙකුට බැරි අන්දමට උන්වහන්සේ තේරුම් ගත්තා ඒ ලෝක විදූගුණේ ඒ ළඟට අනුත්තර පුරුෂ ධම්ම සාරදී ගුණයත් හොඳට ප්‍රකාශ වුණා ඊළඟට ගත්හානිය වරසාන දෙවි මිනිසුන්ට සාහසුරු උන්වහන්සේ. උන්වහන්සේ දෙවියන්ට දෙවියන්ට දෙවියන්ට කියන්නේ දෙවියෝ බ්‍රහ්මයෝ සියලු දෙනාම අඩංගු කරන වචනයක් මේ දේව කියන වචනේ. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ටත් මිනිසයන්ටත් අවශේෂ සත්‍යයන්ටත් ප්‍රධාන මිනිස් සත්ත්ව වර්ග දෙක අරගත්තාම ඊළඟට ඉන්නා වූ සියලුම සත්‍යයන් යනුව ගත හැකි උන්වහන්සේ තිරිසන් සතුන්ටත් අවවාද දුන්නා තිරිසන් සතුන් මෙන්ටත් උන්වහන්සේ උපකාර වුණා එතකොට යක්ෂ නාග සුපර්ණාදීන්ටත් උපකාර වුණා ඒ නිසා සියලු සත්‍යයන්ට උන්වහන්සේ අනුශාසනා කළා කියලා අපි ගන්න ඕනේ ඒ තේරුම ඇතුව ඊළඟට බුද්ධ ගුණය ඒ බුද්ධ ගුණය සම්බන්ධවත් තේරුවා ඊළඟට අන්තිමට තියෙන භගවා ගුණේ පහුගිය දවස්වල මේ භව වාගුණේ හොඳට ඉතාම අගයති විස්තරයක් ඇතුව ආගන්න ලැබුණා මේ අත්තන්ට මෙන්න මේ ගුණ නමේ බුද්ධානුසුති භාවනාව ඉතාම අවශ්‍ය භාවනාවක් විදර්ශනා භාවනාව කරන අවස්ථාවේදී අවසේන සමත භාවනාව කරන අවස්ථාවේදී මේ බුද්ධානුසුති භාවනාව ඉතාම ප්‍රයෝජනවත් වෙන නිසා මේක පුරුදු කරලා තියාගන්න ඕන. ඒක හොඳට දියුණු කරලා පුරුදු කරගෙන තියාගෙන තිබුණාම මේ ಗುಣ නවයෙන් යම් කිසි තමන්ගේ හිතට ආදන ඉතාම හොඳ ගුණ කීපයක් අරගෙන ඒ අනුව හිතේවල ප්‍රීතිය උපදවාගෙන තිබුණාම යම් කිසි අවස්ථාවක මේක මතු කරගන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා භාවනාවට මේක ඉතාම උපකාරයි. මේ භාවනාවට මේ මේවා පුරුදු කරගන්න ඕනේ. ඊළඟට මේවා පුරුදු කරගෙන තමන් දිනු කරගෙන යන්නා වූ මේ කරගෙන යන්නා වූ විදර්ශනා භාවනාව නිවන් ලබා ගැනීමට උපකාර වන්නා වූ මේ විදර්ශනා භාවනාව නියමංගමට කෙරෙන කොට ප්‍රාර්ථනා පරිද්දෙන් අමා මහ නිවන් පතා ගැනීම තේරුම දැනගත්තා ඒක ලෝකුලාභයක් වශයෙන් සලකන්න ඕන සූරිසි මහා ගුණ කිව්වාම බෞද්ධ කෙනෙකුට බුද්ධාගංකාර කෙනෙකුට ඊට වඩා ලොකු දෙයක් නැත්තේ නෑ. ලොකු ආරක්ෂාවක්, ලොකු මන්ත්‍රයක්. ඒ වගේම බෞද්ධකම හොඳට හදාගන්න පුළුවන් ඔය සෝවිසි මහා ගුණ ටික තේරුම් අරගෙන තියෙනවනම්. සෝවිසි මහා ගුණ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ රත්න තුනම බැලුවාම එකට ලොකුම සම්බන්ධකින් තියෙන්නේ. බුද්ධ රත්නය කියන්නේ මහා ඥාන සම්පත්තිය, ගුණ සම්පත්තිය. ගුණ සම්පත්තිය, ඥාන සම්පත්තිය එකට සම්බන්ධ වෙච්ච කාරණා. ධර්ම රත්නය කියවහම ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේශනා කර ධර්ම ටික ඒකත් බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. එතකොට ඒ ධර්මය ධර්මය සම්පූර්ණයෙන්ම පිළි අරගෙන ඒක අභ්‍යන්තරේ තැන්පත් කරගත්ත පිළිසඳ පිළිස. ඒකට බුද්ධ රත්නයයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි රත්න තුනම එකට සම්බන්ධයි. ධම්ම කායෝ යතෝ සත්තා ධම්මෝ සත්තා තතෝ වතෝ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥාගේ ධර්මකාය. බුදුහන්සේගේ ශරීරය ධර්මකායයි. ලාංකිකයේ ශරීරයේ වශයෙන් තියෙන ධර්මයේ. එතකොට ධර්මකාය බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය නම් මොකක්ද ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ධර්මකාය දෙකම එකයි. යම්මේ ටිකෝචසෝ සංඝ සත්ත්ව සංඝං නිගච්ඡති. ඒ සංඝ රත්නේ ධර්මයේ පිළිපියාන එතකොට ශාස්ත්‍රඥ වහන්සේගේ தත්වයට යන සංඝ රත්නය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ තුනම එක වස්තුවක් ඒකකයක් කියලා කියන්නේ දෙන ඒකකයක්. මහා ගුණ සම්බන්ධයක් ඇති ඒකකයක්. මෙතන තුන් ලෝකේම පැතිරිච්ච ගුණ සමුදායක් තියෙනවා. බ්‍රහ්ම ලෝකේ දක්වා ඉතාම ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම ලෝකයක් තමයි සුද්ධාවාස. ඒ සුද්ධාවාස දක්වාම පැතිරලා ගිහිලා තියෙනවා. අරූප ලෝකවල සම්බන්ධයක් ගන්න අමාරුයි උත්තර රෝග බ්‍රහ්ම ලෝක ඉහළ ධම්ම ලෝක වලකටන් දිව්‍ය ලෝක නාග ලෝක සෝපාරණ ලෝක මානුෂ්‍ය ලෝක යක්ෂ ලෝක ඔය හැම තැනම පැතිරිච්ච මහා ගුණ සමුදායක් මේ මේ ගුණ සමුදාය හිතේ තැන්පත් කරගත්තොත් එතනින් කිසි කරදරයක් විපත්යක් වෙන්නේ නැහැ කිසිම දෝෂයක් වෙන්නේ නැහැ කිසි කරදරයක් වෙන්නේ නැහැ ඉතින් මේ ටික දෙයට මේ ටිකේ දැනගත්ත මේ වෙන්නතෝ තේරුම් සහිතව නැවත නැවතත් දැන් සල්කා ගැනීමට ඉඩ තියෙනවා පොත් බලලක් අදහස් මතු කරගන්න ඉඩ තියෙනවා එක සැරයක් වඩක් ඇහුවාම ඒ බණ නැවත නැවත සලකන් දෝන ආවර්ජනා කරන්න ඕන එතකොට දෙවෙනි වරට තාව හොඳට වැටෙනවා ඒක පොත බලනකොට අර අහපු ධර්මයේ පොතේ දිනකට බලනවා නම් තවතරයක් හොඳට වැටි වෙනවා. තනිකරම අහන්නේ නැතුව පොතක් බලනවා නම් ඒ තරම්ම නැහැ දැනෙන්නේ. මනක් අහලා ඉවරලා ඒ කාරණා පොතෙන් බලනකොට හොඳට තේරෙනවා. හොඳට අවබෝධයක් ඇති වෙනවා. දැන්පත් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ මේ ධර්මයේ සම්බන්ධ බුද්ධ ධර්ම සංගය කියන මේ ධර්මත්‍රය පිළිබඳවම ලැබිච්ච දැනීම තව තවත් බලව කරගන්න ඕන, දිනු කරගන්න ඕන, ආරක්ෂා කරගන්න ඕන. ඒ වන්දනාවේදී විශේෂ වචන ටිකක් අපි පාවිච්චි කරනවා. ඒකේ අදහස අරහං සෝභගවයි ඒකේ අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ නිසා අරහත් නම් වනසේක. ඒ කරුණු කිව්වේ අර විස්තරේ කියපු කරුණු ටික. ඉතින් කියන්නේ ඒ විස්තරේට ඇඟිල්ල දික් කිරීම. ඉතින් ඒ කරුණු නිසා අරහං අරහත්නම සේක. අරහං වදතෝ භගවා. ඒක අර විස්තරය කරනවා ඒකේ. ඒ භාගතුනාගේ ඒකාන්තයෙන්ම අරිහත්. ආයේගේ අනුපාදයක් ඇත්තේ නැහැ. බුද්ධං භගවන්තං අරහන්තං සිරසා නමාමි එතකොට নমස්කාර වශයෙන් සරණ යාමයි নমස්කාර වශයෙන් සරණ යාමයි එතකොට ඒක තියෙන්නේ ඒකට කියන්නේ පණිපාත කරනාගමනය කියන එකයි ප්‍රණිපාතය කියන්නේ සරණයෙන් සරණේ নমස්කාරයට සරණාගමනයේ කීප ආකාරයකට තියෙනවා සම්බන්ධවන්තං අරහන්තං සරණං ගච්ඡාමි කිව්වහම ඒ නම් තම් තම් භගවන්තං තිරසානමාමි. එතකොට ඒක ප්‍රණිපාත කරනාලමයි. සරණං ගච්ඡාමි. එතකොට තම් භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි. තම් භගවන්තං අරහන්තං තිරසානමාමි. තම් වර්තස භගවතෝ අරහතෝ අත්තානම් පරිච්ඡයාමි. අර ප්‍රණිපාත කරනාලමනේ ඊළඟට අත්ත සංනීයාතන කරනාලමනේ කියලා දෙවෙනි කරනාලමනේ. සරණ යාම ඔය විදිහට මුලින් වෙනින් පාස් කරනාගමනේ নমස්කාර කිරීම. මම බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි. මෙතෙන් පටන් මගේ নমස්කාරය. දක්ෂයාරියෝ ශ්‍රේෂ්ඨ බුද්ධඝානන් වහන්සේ කෙනෙක් වශයෙන් සාතුරුන් වහන්සේ කෙනෙක් වශයෙන් මම নমස්කාර කරන්නේ. මෙතෙන් පටන් බුදුරජාණන් වහන්සේටයි. සාමාන්‍යයෙන් අවශේෂයන්ට নমස්කාර කරන ආකාර කිරීම වශයෙන් ඒක නෙවෙයි. ආශ්‍රම වහන්සේ කෙනෙක් වශයෙන් කලකාවලම මෙතන පටන් මම නමස්කාර කරන්න බුදුරජාණන් වහන්සේටයි කියනකොට අර ප්‍රණිපාද සරණාගමනේ සිද්ධ වෙනවා. ඊළඟට මගේ ශරීරය මගේ ජීවිතය මම අරිහත්තු භාග්‍යවත්තු අරිහත්තු බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා මේ කියන දෙවෙනි වතාවට. එතකොට ඒකෙන් අඟවන්නේ අත්තකන්නේ ආතන කරණාගමනේ ජීවිතය පූජා කිරීම ජීවිත ජීවිතේ පූජා කිරීමෙන් කරණයාමයි කියන්නේ. යාගේ ජීවිතේ මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා සිංහලෙන් කියන. ඒ වාක්‍යය අර පාලියෙන් කියන්නේ. එතකොට ජීවිතයක් පූජා කිරීම කුංචි දෙයක් නෙමෙයි. සාමාන්‍ය කවුරුත් ආයේ නිතරම ආරක්ෂා කරන්නේ ජීවිතේ. ඇඟේ අතපය පෑදී හරි කපලා දාලා ජීවිතේ රැක ගන්න පුළුවන් නම් රැක ගන්න. එතකොට ශරීරයේ අංගපසකට වඩා රෝගයට කලකන ජීවිතේ. එතකොට වස්තුවට වඩා කලකන වෙන දේවල් වලට වඩා කලකන ජීවිතේ. ජීවිතේ ලොකු දෙයක්. ඒ ජීවිතේ ඒ විදිහේ කලකන්නාගේ ජීවිතේ පූජා කරනවා කියුවම මේ පූජාව විශාල පූජාවක් වටිනා පූජාවක්. ඒක නියම හේකින් කරන්න ඕනේ. එකම එකම අදහසකින් මම මාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියන අදහසයි. පරිත්‍යක්තෝ යේව මේ අත්තාදස්ස බබේතෝ වරහතෝ ඒක තවකට ඉස්තිර කරනවා. මේ මාගේ ජීවිතයේ මාගේ ආත්මභාවය මම අරියත් වූ බුදුරජාණන් වහන්සේට භාගතුන් වහන්සේට පූජා කළාමයි නැගේ මේ වෙන විස්තර කරගන්න අත්‍යවශ්‍යම ආසමන අරහත අත්‍යානම් පරිත්‍යක්ඛෝ අත්‍යානම් පස්සබවතු ඒනකට සි අභාවකෝ අමස්මි සිස්සෝ අමස්මි ඒකට කියන්නේ සිස්ස භාවෝ පදමන පරමාගමනේ කියලා සිස්සේ වශයෙන් හලකන්නේ කියලා සිස්සයා කියන්නේ ගෝලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ශ්‍රාවකයා කිව්වත් ශිෂ්‍යයා කිව්වත් අපවැසියා කිව්වත් ඔක ඔකෝමන ගෝලයේ වගේ කලකන්නේ කියන එක. එතකොට ශිෂ්‍ය භාව උපදම කරනා ගමනේ කියන එකයි ඒකෙන් කියන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ එක එක ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ විදිහට තුන් ආකාරයකින් සරණ සමාදන් වෙනවා. තුන්ක දෙයක් නෙවෙයි ඔය කියන්නේ අපේ මේ වන්දනාවේදී. ඒ හැම අවස්ථාවකදී ඇති වෙන්නේ ඥාන සංකේත චේතනාව. ඒකට සරණාගමනේ අලුතිති අවස්ථාවක හොඳට තියාගන්න පුළුවන් වෙන කඩා ගන්න නැතුව. ඒකම ඇති මේ සියලු මායයන් පරදවලා සියලු දෙලේ සංකේතවලා මේ බලාපොරොත්තු වන්නා වූ සාන්ත අමා මහ නිවන් සාක්ෂාත් ලබා ගැනීමට ඒක ඉතාම වටිනා කාරණයක් වෙන මේ විදිහටයි මේ අපේ වන්දනාව ඒ කියලා ඊළඟට ඒකට අයිති ගාථාවක් දෙනවා ආරකත්තා තත්තාසේ ඒකාරීනසෝ විරත සංසාර සංස්කාර පත්‍ය දීනචාර නරෝ කරෝටි පාපය අරහන්තන් නමාමහන් කියලා අර ඒකේ තියෙන්නේ අරහන් යන්නේ ගුණ ටික පිළිකොල්ල දෙන්නේම මේ ධාතාවෙන්. එක එක ගුණයක් පාසා ඔය විදිහට නව ගුණේ වෙන් වෙන් කරලා කියමින් එතකොට අර සරණාගමනේ තුන් තුන් ආකාරයෙන් සම්පූර්ණ කරගනිමින් ඒ විදිහේ පූජා කරමින් මේ කරන්නේ කුංජි පින්කමක් නෙමෙයි දින ප්‍රතාම මහා වරිණා පින්කමක්. ඒ පින්කමටයි මේ උදවිය මේ බලාපොරොත්තු වෙන්නේ බලාගෙන ඉන්නේ අහගෙන ඉන්නේ ඒකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන්නේ එනිසා මේ දිනකට රැස් වෙනා වූ තමන්ගේ අභ්‍යන්තරයේ දිනකට රැස් වෙනා වූ මහා පුණ්‍ය ධාරාව වටිනා බව කල්පනා කරන්ද සංසාරයේදී නොලැබෙන සාමාන්‍ය අවස්ථාවක නොලැබෙන වටිනා පින් රාශියක් මේ අවස්ථාවේදී එදට කරගන්න ලැබුණා. ඒ විදිහට වන්දනා කළා බුදු වෙන තවත්තරයක් අර අත්හාරක වන්දනාව සලකලා ඊළඟට මේ පිරිත්තිගෙන් විශාල ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේගේ ඒ ආරක්ෂක පිළිදේනාවක් ඊළඟ කරන්නේ. මේවා සියල්ලම සම්පූර්ණ වෙනවා. ඊළඟට ওই විදිහට දැන් සම්පූර්ණ වෙලා ඉන්නේ. මේ ළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ බෞද්ධ උදවියගේ කල්යාණ ප්‍රතිඥාන தත්ත්වය සම්පූර්ණ කර ගැනීමට උපකාර වෙන අන්දමට මේ ධර්ම ටිකක් ප්‍රඥා භූමි ධර්ම කොටස් ප්‍රඥාව පිළිගන්නාව ආරක්ෂාව වන්නාව ධර්ම ටිකක් තම තමන්ගේ හිතේ තම්පත් වෙලා තියෙන්න ඕන. එහෙම තියෙන කොටයි නියම කල්යාණ බුද්ධජන තත්ත්වේ රැක ගන්න පුළුවන් වෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච ප්‍රඥාංග පටිච්ච සමුප්පාද කියන මෙන්න මේ ධර්ම ටික. මේවා සම්බන්ධව එක කොටසක් හරි තේරුම් අරගෙන තියෙනවා නම් කල්යාණ බුද්ධජන තත්ත්වේ රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ද බුද්ධජනයි ඒ ප්‍රත්‍යඥ tattve අයින් කර ගැනීමටයි මේ විදර්ශනා භාවනාව කරන්නේ. විදර්ශනා භාවනාවෙන් ප්‍රත්‍යඥ tattve අයින් වෙලා ආර්ය tattveට ඥාන ඒ අත්තට ඉවේට නිදහස තියෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ කියන ඒකාන්තයෙන්ම දිගින් දිගටම නියතයි. සෝවාන් වෙච්ච අත්ත කවදාකවත් පල්ලෙහාට ගහින්නේ නැහැ. ඒ වගේම සෝවාන් කමෙන් යම් කිසි කෙලෙස් සමෝහයක් නැති කළා නම් ඒ නැති කරපු කෙලෙස් ආයි නැවත ඒ సంతාණයට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඕවාංකමින් කෙලෙස් නැති කරන්නේ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන්. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සම්පූර්ණයෙන්ම අනුසය සහිතව කෙලෙසුන් කැඩීමයි. ඒ අනුසය සහිතව කෙලෙසුන් කැඩීම තමයි මේ මාර්ග භාවනාවෙන් කෙරෙන්නේ. ඒකත් හිතා ගන්න ඕන. දැන් මේ මල් පූජා කරන්නව අවස්ථාවේදී ධම් පූජා කරන්නව අවස්ථාවේදී කෙලෙස් කැඩෙනවා. කෙලෙස් කැඩිලා යන උගත් දුරට. දානයක් පූජා කරනකොට ලෝභය කැඩිලා යනවා. මල් පූජා කරනකොටත් ඒ විදිහේ ලෝභය කැඩෙනවා. තව තවත් කෙලෙස් ගොඩක් කැඩිලා යනවා. මේ පූජා සාමාන්‍ය මේ පූජා අවස්ථාවල කෙලෙස් ගොඩක් කැඩෙනවා. ඒ කැඩීමට කියන්නේ තදංග ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණය කියන්නේ ඒ වෙලාවට කෙලෙස් කැඩීමයි. ඒ ඒ වෙලාවේ කෙලෙස් වැඩි වෙන නිසා ඒ సంతානේ මොන කුසල යන පරම්පරාවක් තත්පත් වෙනවා. නමුත් අර කඩාපු කෙලෙස් නැවත එනවා. අන්න ඒකයි වෙනස. කුසල කර්මයක් තත්පත් වෙනවා කෙලෙස් නැවත එනවා. වික්කම්මන ප්‍රහාණය කියන්නේ ඊට වඩා බලවත්. ප්‍රථම ධානය ලබා ගන්න දැන් මෛත්‍රී භාවනාව කළ ඉවර වෙලා ඒ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන, දෙතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන ධ්‍යාන ලබා ගන්නවා. ඒ ලබා ගන්න අවස්ථාවේ ප්‍රථම ධ්‍යානයේදී කෙනෙක් කඩනවා. කියන්නේ නීවරණ. පංච නීවරණයන් කල්ලා අයින් කළා දානවා, කම්පා කළා අයින් කළා දානවා. ඒකට කියනවා වික්ඛම්පන ප්‍රහාණය කියලා. ඒක හරියට වඩා මේ චඩංග ප්‍රහාණයට වඩා බලවත්. ධ්‍යානයක් ලබාගෙන කෙලස් කඩන එක. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීනමින්ද, උද්ධච්ච කුච්ච කියන මේ නීවරණය කඩනවා. ඒ වික්‍රමණ ප්‍රහාණයක. ඒක හරියට වඩා ශක්තිමත් ඒ නැවත එන්න ඉඩ තියෙනවා. නැවත ඒ අර ධානයේම බැඳුනොත් ආයි නැවත එනවා ඒක. මේ වික්‍රමණ ප්‍රහාණය එක්තරාන්නම දුරවලක්. ප්‍රබල ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය. ඒක මාර්ග භාවනාවකින් සැපයෙන්නේ. විදර්ශනා භාවනාව සම්පූර්ණ වීමෙන් ඒ කෙලෙස් කැඩෙන්නේ. සෝවා මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා. චතුරාර්ය මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා. අනාගාමී මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා අරියත් මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා ඒ කැඩෙන්නේ අනුසය සහිතවයි කෙලෙස් කැඩෙන්නේ ඒ කෙලෙසුන්ගේ තියෙන අවස්ථා තුනක් අර අනුසය අවස්ථාව කියන්නේ යටපත් වෙලා තියෙන අවස්ථාව ඒ යටපත් වල තියෙන කොට කෙලෙසයක් තියෙන බවක්වත් දැනෙන්නේ නැහැ. කොම්බගේ ණයක් ඉන්න ණයා වගේ හරියට. ණය කොබහේ එම්බහේ ඉන්නකොට ආයතන රටේ ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒකට කියන ආනෝෂය අවස්ථාව කියලා තම කෙලෙසුන්ගේ තම්පත් අවස්ථාව. නමුත් ඒක බලවත් කෙලෙස් වෙනම තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් කෙලෙස් ගොඩාක් තියෙනවා ප්‍රධාන වශයෙන් කෙලස් 10ක් තියෙන අනුසය 8ක් තියෙන අනුසය වශයෙන් තියෙන කෙලස් 7 යටපත් වෙන දේවදී ඒ යටපත් වෙන තියෙන එකට අවස්ථාවේදී යම් කිසි අරමුණක් යනවා ඒ කෙලස් මතුවීමේ සුදුසු අරමුණක් යනවා අරමුණක් ආපු හැටිම අන්න පරිවර්තණය වෙනවා ඒ කෙලෙස් නැගී සිටිනවා කෙලෙස් තියෙන බව දැනගන්නේ එතකොටයි අනදා හොඳට ඉන්න අවස්ථාවේදී බොහොම හොඳයි. ඒ කිසිම කරදරයක් නැහැ. එතකොට මෛත්‍රී හොඳට පරිපෙරි තියෙන්නේ. යම් පිළිගෙනෙක් වැන්නොත් පිටන ලකුණු දෙයක් කියවත් අන්න වෙලාව නෝනරතු වෙලා තරම් අහත් ටිකක් අතු කරගෙන සමහර විට ගොල්ලන්වත් පටන් ගන්න. ගොල්ලන්ව පටන් ගන්න. කතා කරගන්නත් බැරි වෙනවා. පරිඋත්ථාන අවස්ථාව. ඒනොත් සම්පූර්ණ වෙන්න ඊට පස්සේ යන්නේ මොගුරු අරගෙන තෝරාහයට පටන් ගන්නවා ගන්න බණින්. යන්න ප්‍රතික්‍රම අවස්ථාවේ කියන්නේ ඒකයි. තම කලේජය සම්බන්ධවම අනුසය අවස්ථාවයි පරිඋත්ථාන අවස්ථාවයි ව්‍යතික්‍රම අවස්ථාවයි කියන අවස්ථා තුනක් තියෙනවා. නරකම අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාව. ඒක තමයි පාව සම්පූර්ණ අර පරිඋත්හාන නැගී හිටියෙත් ඒ තීමේදී ඒ තරම්ම නැහැ. නමුත් වරද වෙනවා. අනුසය අවස්ථාවේදී මොකක්වත් දැනෙන්නේ නැහැ. අර සාමාන්‍ය කෙලෙස් මේ අනුසය හත් જાතියක් කියනවා. ඒ හත් જાතියම යට වෙලා තියෙන්නේ. මේ මාර්ග භාවනාවෙන් කෙරෙන්නේ අන්න අර අනුසය සාහගත කෙලෙස්යන් කැඩීමයි. සෝවාන් මාර්ගයෙන් කරනවා අපිට අනාගාමී වෙනවා කියන මේවා කරනවා. මෙන්න මේ විදිහට මේවා තේරුම් ගන්න ඕන. මේ සංසාරයේ ඇවිදින්න අවස්ථාවේදී මේ මේ විදිහේ විදර්ශනා භාවනාව මේ විදිහේ මාර්ග භාවනාව කරන්න ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන්නේ මේ අවස්ථාවේ. මේ අවස්ථාවේදී කටයුතු කරන්න ලැබෙන නිසා ලැබිච්ච අවස්ථාව අපි හොඳට ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතන්න ඕනේ. නමුත් හිතනදී ඇත්ත බොහෝම අඩුයි. ඒ විදිහ අදහස් ඇති ඇත්ත බොහෝම කටේ අඩුයි. අනුත් අපි කල්පනා කරන්න ඕන අනු ගැන නෙමෙයි අපාප ගැන කල්පනා කරන්න ඕන අපට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාවේ අපි තේරුම් ගන්න ඕනේ කියන්නේ. ඒ විදියට ආර්ය tattweට යම් කිසි විදියකින් ගියා නම් එයාට නිදහස්. ඒ මෙහා ඉන්න නැත්නම් ගැන අපි මේ කතා කරන්නේ ඒ අත්ව අන්න පුතඥය, ඒ කල්යාණ පුතඥය කියලා දෙකටසක්. කල්යාණ ප්‍රත්‍යඥ තත්වයට ගන්නයි අපි මේ මේ කතා කරන්නේ දැන්. අන්න ප්‍රත්‍යඥය හරියට හන්දියක් වගේ. ඇතන් විට අන්ධයාර පරිමිටක් අරගෙන යනවා කවුරුවක්වත් නැහැ පාර පෙන්වන්න යාට කෙනෙක්. එයා පාර යනවා. සමහරවිට පාර යන්න සමහරවිට බැරි. බැරි යන වංගුවේ වැටෙනවා. වලවල වැටෙනවා. පරිවර වෙනවා. ඒ වාගේම තමයි මේ අන්ධ ප්‍රත්‍යඥය. ඇතන් විට හොඳ වැඩක් කරනවා. අදමෙට බොහෝ විට කරන්නේ නරක වැඩ. නරක වැඩ. ඒ නිසා මේ අන්ධක සංජන තත්වයෙන් අත්මිදීමට ඉදෙනා ප්‍රධාන උපාය මොකද්ද? මෙන්න මේ ධර්ම ටික හිතට අරගෙන ටික ටික හරි හිතට අරගෙන ඒ ජීවණු කරගෙන පාඩම් කරගෙන ඒකේ දරාගෙන ඒවා තේරුම් අරගෙන කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න ඕන පළමුවෙන් දැනගන්න ඕන පංචස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධේ හොඳට අධ්‍යයනා විස්තර කරලා තියෙනවා නොයෙක් කන්න බැරි ඊට පස්සේ නොයෙක් නොයෙක් විස්තර පොත්වල සඳහන් වෙනවා අපට සාමාන්‍යයෙන් තේරුම් අරගෙන තිබුණාම ඇති පංචස්කන්ධය කියන මේකයි කියන. එතකොට අන්න ඒ පංචස්කන්ධය සම්බන්ධව බලමින් හඳුන්වීමක් කරනවා ඇති මේ ළඟට අනිත් දවස්වල රූප වන්දස්කන්ධේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංඛාරස්කන්ධේ කියන මේ ස්කන්ධ පහ ගැන ටික ටික විස්තර කරනවා ඇති අනිත් ඒවාත් ලැබිච්ච හැටි ඒ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පංචස්කන්ධයේ ගැනවත් ඒක ධ්‍යානත්ව තේරුම් ධ්‍යානත්ව භාවනාවටත් ඒකමයි රූපස්කන්ධේ අරගෙන රූපස්කන්ධේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ වේදනා ස්කන්ධය මගේ නොවේ මම නොවේ මගේ ආත්ම නොවේ සංඥා ස්කන්ධය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ සංඛාර ස්කන්ධය මම නොවේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ විඥාන ස්කන්ධය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියන ඒකේ මොකක් විදර්ශනා භාවනාවක් සම්පූර්ණ කරගන්න පුළුවන් එක. පංචස්කන්ධය සම්බන්ධ කරගෙන. ඒකට මේ පංචස්කන්ධය සම්බන්ධ කරගෙන ප්‍රධානයෙන්ම මුල මුලින්ම විදර්ශනා භාවනාව පටන් ගන්න. ඒකට අර ආයතන වශයෙන් ධාතු වශයෙන් ওই විදිහට කලකනවා පටිච්ච සමුප්පාද වශයෙන් කලකනවා ඒව පස්සට මුලින් ආරම්භයේදී පංචස්කන්ධය වෙන් වෙන් කරලා තේරුම් ගත්තාම අනිත් ඒවා සියල්ලම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ලබන මේ හිතපාත අපට පුළුවන් වෙනවනේ. එතකොට හිතත් ගතක් එකා දවස් වල මේ පංචස්කන්ධ ධර්මයන් සම්බන්ධව ටික ටික ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ලැබෙනවා ඇති. අවසර ලැබෙනවා කියන්නේ වහගෙන ප්‍රශ්නා භාවනාවට උපකාර කරගන්න ඕන. අර කල්යාණ ප්‍රත්‍යක්ෂ අන්දකට දැක්කේ තත්ත්වයෙන් අයින් වෙලා කල්යාණ ප්‍රත්‍යක්ෂ තත්ත්වය ලබාගෙන මේ බුද්ධාගමෙන් හොඳ පිටක් ලබා ගැනීමට උත්සාහ ගන්නවා ඇතයි ඥාති බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන්නේ මේ අපි සම්බන්ධව මේ කරගත්තා වූ පෙර කර්මයන් සම්බන්ධව කල්පනා කරගන්න. විරෝධකල කර්මයන්ගේ වරේ අතට මේ භාවනාවට මේ මේවා පුරුදු කරගන්න ඕනේ. ඊළඟට මේවා පුරුදු කරගෙන නිවන් ලබා ගැනීමට උපකාර වන්නා වූ මේ විදර්ශනා භාවනාව නියමාන්තවට කරගෙන ගොස් ප්‍රාර්ථනා පරිද්දෙන් අමහා නිවන් පතා ගැනීම. Thank you. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.